දේශනා කරලා අවසන් කළා තියෙනවා. පස්වෙනි විසුද්ධිය හැටියට මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග නොමග යන්නේ නැතුව නිසි මාර්ගයට වැටිලා තමගේ මනස නිසි මගට යොමු කරගෙන නිවැරදිව මේ විශ්වයේ ක්‍රියාත්මක වන ධර්මතාවය අවබෝධ කරගෙන සියලු දුක් වලින් නිදහස් වීම මේ බෞද්ධ දර්ශනය අදහන මේ පිළිගන්න ඒ අනුගමනය කරන සියලු දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තු මග්ග මග්ග මග නොමග ඥානෙ නුවණ දර්ශනය දකිනවා මගත් නුවණින් දකිනවා නොමගත් නුවණින් දකිනවා මග නොමග මග්ගමග් ඥාන නුවණ දර්ශනය දකින ඒතර මේ දකින්නේ නුවණින්. ඇහෙන් දකින්න දර්ශනයක් නෙමෙයි. අපි මේ කාරණේ මීට කලින් පැහැදිලි කරා. ලෝකයේ දර්ශන දෙකයි තියෙන්නේ. එකක් ඇහෙන් දකිනවා අනිත් එක මනසෙන් දකිනවා. වෙන දර්ශනයක් ලෝකේ නැහැ. එහෙනම් මේ දර්ශනය මේ විශ්වයේ ක්‍රියාත්මක වන නිවැරදි ධර්මතාවය දකින්න තියෙන්නේ මනසින් නුවණින් එහෙන් දකින්න තියෙන ක්‍රියාව වෙන එකක්. ඒ දර්ශනය වෙන එකක්. ඒක අපිව මුලා කරන, අපිව රවට්ටන දර්ශනයක්. අපේ විඥාණය, අපේ මනස, අපේ සිත විකෘතියටපත් කරන දර්ශනයක්. එහෙම නැත්නම් මායාවකට එහෙම නැත්නම් මායා දැලකට හසු කරගන්න දර්ශනයන් තමයි ඇහෙන් දකින දර්ශනය. බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය දැක්කේ බුද්ධිය නුවණ ඥානෙ ප්‍රඥාවෙන් ඒ දර්ශනය ලෝකයේ හැම විවෘත කළා අපි සියලු දෙනාටම උපකාර පිණිස ප්‍රයෝජනෙ පිණිස එමනම් අපි අදත් ඒ නිවැරදි වූ ඥානය උපදවා ගන්න ආකාරය අනුපිළිවෙලට මෙතෙක් කල් දේශනා කරගෙන ආව වගේම අදත් දේශනා කරනවා. අපි ඒ සඳහා ගන්නවා අරමුණු. අපි දන්නවා අරමුණු කියන්නේ මොනවද කියලා. අරමුණු කියනවා හයක්. එකක් රූප ආරම්මණය. රූපේ අරමුණක්. අරමුණක් ඕනේ සිතක් හදන්න. අරමුණක් නැතිව සිතක් හදන්න බෑ මේ ලෝකේ කාටවත්. අරමුණක් නැතුව සිතක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිතකට පවතින්නත් බෑ. සෑම මොහොතකම සිත පවතින්නේ යම් අරමුණක. බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරා එක්ක රූපාරම්මණයක සිත පවතිනවා. ආරම්මණයක් වශයෙන් රූපය. අරමුණක් වශයෙන් අරගෙන සිත ඒ තුළ පවතිනවා. ශබ්දය අරමුණක් වශයෙන් අරගෙන ශබ්ද ආරම්මණය ඒක අරමුණක් වශයෙන් අරගෙන සිත ඒ තුළ පවතිනවා. ගන්ධ සුවඳ ආරම්මණයක් වශයෙන් අරගෙන සිත ඒ තුළ පවතිනවා. රසය අරමුණක් වශයෙන් අරගෙන ඒ ආරම්මණය තුළ සිත පවතිනවා. පහස පිළිබඳව පොට්ටබ්බාරම්මන පහස පිළිබඳව ඒ පොට්ටබ්බාරම්මණය ඒ අරමුණක් වශයෙන් අරගෙන සිත ඒ තුළ පවතිනවා. ධම්මාරම්මණය ඒ රූපයත් සිතේ ක්‍රියාත්මක වෙන තව ස්වභාවයන් තියෙනවා. විඳින ස්වභාවයන් හඳුනා ගැනීමේ ස්වභාවයන් හා සිත යම් යම් අවස්ථාවල බලවත් වීම කියන ස්වභාවයන් ඒවා අරමුණු වශයෙන් අරගෙන සිත පවතිනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට මනාව පෙන්වලා දීලා තියෙනවා ඒක අපි පරීක්ෂා කරලා ඉතින් ඒක සහවුරු කරගන්න ඕනේ. ඒක සත්‍යයක්ද? ඒ ක්‍රියාකාරයෙන් ක්‍රියාත්මක වෙනවද? එහෙමද ලෝකයේ සිදුවීම කියන කාරණය අපි පැහැදිලි කරගත යුතු වෙනවා. එතකොට තමයි අපට සත්‍ය දකින්න පුළුවන්. ලෝකයේ සිදුවෙන නිවැරදි ක්‍රියාව දකින්න පුළුවන්. එතකොටයි. ඒක අපි විවිධ ආකාරයෙන් බෙදලා වෙන් කරලා පැහැදිලි කරලා නිරවුල් කරගන්න තවන. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් කරන්නේ ඒකයි. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධියෙන් අවසන් වෙනවා. මේ විසුද්ධි මාර්ගය ඒ සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල ලැබලා උතුම් වූ අරිහත්යෙන් නිමාවටපත් කරනවා. ඒ තාක්කල් අපට පරික්ෂා කරලා බලන්න තියෙන්නේ ස්වභාවයන් තුනක් නැවත් ලක්ෂණ තුනක්. ඒ තමයි ලෝකයේ සිද්ධ වෙන නිවැරදි ධර්මතාවයන් පළවෙනි එක අනිත්‍ය ලක්ෂණය. දෙවෙනි එක දුක්ඛ ලක්ෂණය. තුන්වෙනි එක අනාත්ම ලක්ෂණය. ඒතර අනිත්‍ය ලක්ෂණය අපට භෞතික ලෝකයේ දැසින් දැක ගන්න පුළුවන් කරුණ ඕන තරම් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ස්වභාවය කියන එක අතිශය ගැඹුරු කරුණක් වශයෙන් තමයි දේශනා කරේ. දුකයි කියන ස්වභාවයත් අපට භෞතික ලෝකයේ එදිනෙදා සිදුවෙන සිදුවීම් දිහා බලපුවාම අපට යම් ආකාරයකට තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් මේ සත්‍ය ප්‍රචාව දුක් විඳින හැටි. ඒ කායිකව හා මානසිකව දුක් විඳින හැටි. ඒක අපට දකින්න පුළුවන්. ඒ වගේම අනාත්ම ලක්ෂණයත් යම් යම් වෙලාවට Tamanට දකින්න පුළුවන් සමාගයේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ කියන කාරණයක්. නමුත් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ ඒ දර්ශනය මනා අවබෝධයක් නෙමෙයි. ඒ එහෙන් දැකලා තීරණය කරන ඒ දර්ශනය මනා දැකීමක් නෙමෙයි. මනසින් දකිනවද නිවැරදිව මේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ස්වභාවය දුක්ඛ ලක්ෂණය දුක්ඛ ස්වභාවය අනාත්ම ලක්ෂණය හා අනාත්ම ස්වභාවය මනසින් නිවැරදිව දකිනවද අන්නයා මගේ ධර්මය දකිනවා කියන කාරණයයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරේ එහෙනම් අනිත්‍ය ලක්ෂණය අපි කවදොරටත් මනසට හසු කරගත යුතු වෙනවා. නුවණින් තේරුම් ගත යුතු වෙනවා. නුවණින් දැකිය යුතු කාරණයක් වෙනවා. කොහොමද? අපි ඒ සඳහා ගන්නේ කරුණු දෙකයි. ගොඩාක් කරුණු අවශ්‍ය වෙන්නේ කරුණු දෙකයි. හැබැයි ඒ කරුණු දෙක තුල සියල්ලම ඇතුළත් කියන කාරණයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ කරුණු දෙක තමයි නාමයයි රූපයයි. නාමංච රූපංච. මේට වඩා දෙයක් මේ විශ්වය තුළ සිද්ධ වෙන්නේ නැහැ මේ කරුණු දෙකෙන් බාහිර කරුණක්. ලෝකයේ සිදුවෙන ඕනම දෙයක් ඒ දෙයක සිදුවීම ඒ සෑම කාරණයක්ම මේ ධර්මතා දෙක තුළ ඇතුළත් කරන්න පුළුවන්. ඒ තමයි සිතහා සිතේ ස්වභාවයන්ට ඇතුල් කරන්න පුළුවන් එතනින් බැහැර වුණාම අනිකුත් සියලුම ධර්මතාවයන් ශක්තියෙන් හතරක නිර්මාණයක් කියන කාරණය ඔයත් හොඳට දන්නවා. හොඳට තේරුම් අරන් කියනවා දැන්. මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරලා ඒ පිළිබඳව දැන් මන අවබෝධයක් තියෙනවා. නමුත් අපි නැවත නැවත මේ නිත්‍යයි කියන ස්වභාවයට අපේ මනස වැටෙනවා. සැපයි කියන ස්වභාවයට අපේ මනස වැටෙනවා. ආත්මයි කියන ස්වභාවයට අපේ මනස වැටෙනවා. ඒ වැටෙන්නේ ඇයි? අපි තවමත් නිවැරදිව මේ ස්වභාවයන් තුන, මේ ලක්ෂණ තුන අපේ මනසට හසු කරගත්තේ නැහැ. අපි බලමු අදත් ඒක නිවැරදි ආකාරයට මනසට හසු කරගන්නේ කොහොමද අපි ඒ සඳහා ගන්නවා කරුණු කීපයක්. අපි සියලු දෙනාම දන්නවා තණ්හාව කියන්නේ මොකක්ද කියලා. දැන් හොඳට ගන්න. මොකද තෘෂ්ණාව පිළිබඳව අනන්ත අප්‍රමාණ දේශනා නිරන්තරයෙන් එහෙනවා. තණ්හාව කියන වචනේ අර්ථය තේරුම තමයි ඇලෙන සිත. යම් තැනක සිත ඇලෙනවා නම් එතන තෘෂ්ණාව. ඒකට අපි බලන්න ඕනේ ඒ සිත ඇලුනහම යම් තැනක මොකද වෙන්නේ කියන කාරණේ. ඒතකොට ඒ ඇලෙන සිතට ආයශ කොච්චරයිද කියන කාරණේ. ඒ ඇලෙන සිත රූපයට අයිතිද නාමයට අයිතිද කියලා ඒ ගැටලුව විසඳ ගන්නත් ඕන. ඒකේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් අපි විසඳ ගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිවම දේශනා කරේ මේ සත්‍ය ප්‍රචාව මේ අවුල් වෙච්ච නෝල් බෝලයක් වගේ. මනස පැටලිලා තියෙනවා. ඒ මනස පැටලිලා තියෙන්නේ මේ නිවැරදි ස්වභාවය අවබෝධ කරගන්න බැරි නිසා. එහෙනම් අපට තේරෙනවා අපේ සිත යම් යම් තැන්වල ඇලෙන බව. ඒතර සිත කියන එක නාම ධර්මයක් කියන එක ඔයත් දැන් හොඳට දන්නවා. ඒකේ අවශ්‍යයක් දන්නවා. ඒකේ අවශ්‍ය එක චිතක්ෂණයයි කියන කාරණයක් ඔයත් දන්නවා. තෘෂ්ණාව කියන ධර්මතාවයත් මනසේ ගොඩනැගෙන ධර්මතාවයක් කියලා ඔයත් දන්නවා. දැන් හොඳට ගන්නවා. මොකද කයින් නෙමෙයි ඇලෙන්නේ මේ ලෝකේ යම් වස්තුවකට යම් දෙයකට යම් පුච්චලයකට අපි ඇලෙන්නේ කයෙන් නෙමෙයි සිතෙන්. සිතෙනුයි අපි ඒ ග්‍රහණය අරගෙන තියෙන්නේ. එහෙනම් ඇලෙන සිත සංහාවයි. එතකොට ඇලෙන සිත තාශික චිතක්ෂණයයි ඒ ඇලෙන ස්වභාවය. ඒ ඇලුනේ යම් විදීමකට නම් එහෙම නැත්නම් යම් රූපයකට නම් රූපයකට ආශ්‍ය චිතක්ෂණ 17යි. ඒක දන්නවා. ඒතර චිතක්ෂණ 17ක් කියන්නේ ඉතාමත්ම කෙටි කාලයක් කියන එකත් රැක ගන්න. තත්පරයක් ලක්ෂයකට බෙදුවත් එහෙම නැත්නම් ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් කියන එක ළඟවැස්ස ගන්නවා. දැන් අපට දැන් මේ අනිත්‍ය ලක්ෂණය හා දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන කරුණු මේ තුළින් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ තමයි දැන් ඇලුනියම් රූපයකට නම් ඒ රූපය චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. එතකොට එතන තියෙන්නේ ඉපද බිඳෙනවා කියන්නේ ඇතිව නැති වෙනවා කියන කාරණය. ඒතර ඇතිව නැති වෙනවා නම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. ඒ ඇතිව නැතිවන ස්වභාවය අපට හරි පීඩනයක්. අපට හරි වදයක්. අපට හරි කරදරයක්. ඒක දුක්ඛ ලක්ෂණයයි. ඒතර අනාත්මයි කියලා කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බැහැ කියන එක. මොකද මේ ඉන්ද්‍රයන් ක්‍රියාත්මක වෙනකොට ඒ අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. ඒ තමයි මේ සංස්කාර ධර්මයන්ගේ උත්සාහ රහිත බව. උත්සාහයක් නැහැ. මේ කිසිම සංස්කාරයකට ක්‍රියාත්මක වෙන්න කිසිම උත්සාහයක් නැහැ. උත්සාහයක් නැතුවයි මේ සංස්කාර ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ප්‍රත්‍ය පැවතුම් අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. ඒ උපකාරයන්ගේ පැවැත්ම අනුවයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ සංස්කාර ධර්මයන්ගේ උත්සාහයක් නැහැ. කිසිම සංස්කාර ධර්මයකට උත්සාහයක් නැහැ. තවත් ධර්මතාවයක් හදන්නට, උපදවන්නට, සකස් කරන්නට කිසිම උත්සාහයක් නැහැ. දැන් සිතට උත්සාහයක් නැහැ තණ්හාව ඇති කරගන්න. තෘෂ්ණාව ඇති කරගන්න සිතට උත්සාහයක් නැහැ. හැබැයි අර රූපේ ආරම්මණයක් වශයෙන් ගත්තා එතකොට සිතක් එතන නිර්මාණය වෙනවා. රූපේ අරමුණක් වශයෙන් ගත්තා. සිතක් එතන සකස් වෙනවා. ඒ සකස් වෙච්ච සිත අපි දන්නවා දැන් එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එතකොට කිසිම උත්සාහයක් නැහැ. සිතට එතන ඇලෙන්න. උත්සාහයක් නැහැ. සිතට ඇලෙන්න. සිත ප්‍රත්‍ය වෙනවා ඒ ධර්මතාවයේ කෙරේ. ඒ කියන්නේ උපකාර වෙනවා ඒ ඇලීමේ සිත නිපදවන්නේ. දැන් මේ රූපය ආරම්මණයක් වශයෙන් අරගත්තා ආරම්මණයක් වශයෙන් අරගෙන හැදුවා සිතක්. ඒ කියන්නේ විඥානය. ඒකට කියන්නේ චක්ක විඥානය. රූපේ ආරම්මණයක් වශයෙන් අරගෙන හැදුවේ චක්ක විඥානය. කියන්නේ රූපය පිළිබඳව දැනගැනීමේ සිත. ඒතරේ සිත හදන්න රූපයට උමනාවකුත් නැහැ. ඒ සිත හදන්න. මනසට උමනාවකුත් නැහැ. හැබැයි ඒ රූපය සිතට හසු වෙනවත් එක්කම ඇසට හසු වෙන්නේ හැබැයි ඇසට හසු වෙන ඒ රූපය අපේ වැරද්ද තමයි මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. මෙන්න මෙතනයි වැරදින්නේ අපිට. ඒ බාහිර රූපය ඇසට සම්බන්ධ වෙනවා. ඇසට සම්බන්ධ වීම එක ස්පර්ශයක්. දෙවෙනි ස්පර්ශය තමයි ඒ රූපය පිළිබඳව මනෝද්වාරයට ස්පර්ශ වීම. මනෝද්වාරය කියේ මනසට. සිතට. ඒතර සිතට ස්පර්ශ වෙනවා. සිතට ස්පර්ශ වුණාම තමයි අරමුණු හොයන්නේ. දැන් අරමුණු හෙවීමේ සිතක් හැදෙනවා. දැන් මේක ගැඹුරු කරුණක් මම නැවත කියනවා. දැන් ඇස ගැන දන්නම ඇස ගැන මම නැවත කියන්නේ. ඇස ගැන හොඳට විස්තර කරලා දීලා තියෙනවා. ඇසට ගෝචර වෙන්නේ බාහිර රූපයක්. එතකොට ඒක ආරම්මණයක් හිතක් හදන්නේ. ඒතරේ බාහිර රූපයේ ආයශ්‍ය චිතක්ෂණ 17යි කියන එක ඔයත් දැන් ගන්න. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. ඇසය ඒකත් ඇයිද රූපයට. ඒකත් චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. දැන් මේ දෙක නිසා හටගන්න සිත එක චිතක්ෂණයක් තුළ ඉපද බෙදෙනවා. ඇතිව නැති වෙනවා. දැන් මේක ඇහෙන් දකින්න පුළුවන් දර්ශනයක් නෙමෙයි මේක මනසින් දැකිය යුතු දර්ශනයක්. එතකොට සිත අර දැකපු රූපය පිළිබඳව ඇලීමේ සිතක් හැදෙනවා. ඒ රූපය පිළිබඳව. ඇලෙනවා. එතකොට අපි මොකද්ද කරන්නේ කිස්සෙම? අරමුණු හොයන එක. ඇයි අරමුණු හොයන්නේ? තෘෂ්ණාව නැමැති සිතුවිල්ල සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් ඒ කියන්නේ ඇලෙන සිත් මනසේ ක්‍රියාත්මක වෙන තාක්කල් අපි අරමුණු හොයනවා දැන් මේක අරමුණක් හොයන හැටි මේ ප්‍රකාශ කරන්නේ එතකොට ඒ අරමුණ හොයන බව ඔයස්සන්ට පැහැදිලි වෙනවා අපි නැවත නැවත ලස්සන රූප බලන්න සිත ප්‍රිය කරනවා. ඒ සිත ප්‍රිය කරනවා කියන්නේ අරමුණු හොයනවා කියන එක. ඒ අරමුණු හොයන්නේ ඇයි? අර ඇලුණු නිසා. කලින් දැකලා තියෙන ලස්සන රූප, මනරම් රූප, ලකුම් කළු රූප. එහෙම නැත්නම් අලුතෙන් දකිනවා. ඒකට අලුතෙන් දැකපුවාම හැදෙන්නේ සිතක්. ඒතර සිත කියන්නේ නාම ධර්මයක්. අර රූපය ඒක සත්‍යයන් හතරක නිර්මාණයක්. මේ සත්‍යයන් හතරේ ආයශය චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. ඒ ආරම්මණය අරගෙන හැදුණු සිතත් ඒක චිත්තක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. හැබැයි ඒ සිත නැති වෙන්නේ එතන සිත අලබලා. එතන සිට අලපුවාම අපි නැවතේ අරමුණු හොයනවා. බලන්න නැද්ද නැවතේ අරමුණු හොයනවා. ඒතර අරමුණු හොයනකොට අරමුණු හොයන්නේ මනසෙන්. හැබැයි අරමුණු හොයන මනසට ආයශයක දක්ෂණය. ඒක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති. හැබැයි ඇතිව නැති වෙන්නේ අරමුණු හොයන සිත ඇතිව නැති වෙන්නේ අරමුණු ලැබීම කියන ස්වභාවයට පත් කරනවා. දැන් අරමුණු සොයනකොට අරමුණු ලැබෙනවා. දැන් අරමුණු ලැබෙනකොට ඒ අරමුණ අපි විනිශ්චය කරනවා. විනිශ්චය කරන්නේ සිතින්. ඒක හොඳයිද? ඒක නරකයිද? ඒ ආරම්මණය, ඒ රූපය පිළිබඳව ආරම්මණය හොඳයිද නරකයිද? ඒකට හොඳයිද නරකයිද කියන ඒ සිතුවිල්ල. සත්‍යයිසක චිත්තක්ෂණය. දැන් අර රූපයට ආයශ සහ බාහිර රූප එදකටම ආයශ චිත්තක්ෂණ 17යි. ප්‍රේ රූපේ අරමුණු කළ හැදිච්ච සිතට ආයශක චිත්තක්ෂණයයි. එතකොට ඒ අරමුණු හෙවීම තුළ අරමුණු ලැබීම කියන ඒ සිතේ ස්වභාවයට ආයශත් එක චිත්තක්ෂණයයි. ඒ අරමුණු ලැබීම කියන ස්වභාවය අනුව විනිශ්චය කරන සිතටත් ආයශ එක චිතක්ෂණයයි. විනිශ්චය කරනවා කියන්නේ දෙකට වෙන් කරනවා හොඳ අරමුණක්ද නරක අරමුණක්ද. ඒ රූපය පිළිබඳ හොඳද. ඒතර තෘෂ්ණාව කියන නාම ධර්මය එක චිතක්ෂණයක් තුළ අර අරමුණු සෙවීම පිළිබඳව සිතට ප්‍රත්‍යයයි. ඒ කියන්නේ උපකාරයි. ඒ අරමුණු සෙවීම පිළිබඳව සිත අරමුණු ලැබීම කියන සිතට ප්‍රත්‍යයයි උපකාරයි. අරමුණු ලැබීම කියන සිතට දැන් අරමුණු ලැබිලා. දැන් අරමුණු ලැබේනම් දැන් ඒ දිහා බලාගෙන ඉන්නේ. ලස්සන දෙයක් දිහා බලාගෙන ඉන්නවා. ඒක ස්වභාවයක්. යා රාස සහිත සිත ඉපදුවනේ. ඒ තෘෂ්ණාවනේ. ඒකට ඇලුවන්නේ ඇලුණනේ එතන සිත. දැන් අරමුණු ලැබීමේ ස්වභාවය සිතේ අරමුණු ලැබිලා දැන්. ඒ සිතේ ස්වභාවයට ආයශත් එක චිතක්ෂණය. හැබැයි ඒ චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන්නේ අරමුණු විනිශ්චය කිරීමේ ස්වභාවයට සිතපත් කරලා. මම ඒකයි මුලින් කිව්වේ මේ සංස්කාර ධර්මයන්ගේ කිසිම උත්සාහයක් නැහැ ඉදිරි ධර්මයන් නිපදවන්නේ. ඉදිරි ධර්මය සකස් කරන්න උපදවන්න ඒ හටගත් ධර්මයට කිසිම උත්සාහයක් නැහැ. හැබැයි ප්‍රත්‍ය අනුව පැවතුම් තියෙන බව මේ ධර්මතාවයෙන් අවබෝධ කරගත්තොත් අපට අනිත් අනාත්ම කියන ලක්ෂණය ලස්සනට දැర్శණය වෙනවා. අනාත්ම කියලා. මේ අනිත්‍ය දුක්ඛ කියන ඒ ලක්ෂණ දෙක ඒ ස්වභාවයන් දෙක පහසෙයි ටිකක් තේරුම් ගන්න. දැන් මේ අනාත්ම දර්ශනය, අනාත්ම ලක්ෂණය, අනාත්ම ස්වභාවය දර්ශනය කරගන්න අමාරුයි. එහෙනම් දැන් විනිශ්චය කරනම දෙකට බෙදෙන හොඳ නරක. ඒ සඳහා ඇති වෙන්නේ එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඒ සිත ඇතිව නැති වෙනවා. දැන් අපි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපි පැහැදිලි කරගන්නේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය හා අනාත්ම ලක්ෂණය කියන ලක්ෂණ තුන. මොකද අරිහත්ත්වයට යනකම්ම අපට අපව අරගෙන යන්නේ මේ ලක්ෂණ තුනේ මානසිකාරය තමයි. ලක්ෂණ තුනේ අවබෝධයේ මානසිකාරය තමයි අපි වෙතන්ට ගෙනියන්නේ. ඒ නිසා මේ ධර්මතාවයන් හොඳට මනසට අනුගත වෙන්න ඕනේ. මනසට හොඳට සහතික වෙන්න ඕනේ. ඒ හැබැයි මනසින් දැකීම තුළ. ඒ මනසින් ලබා ගන්න දර්ශනය තුළ. දැන් එතකොට ඇලෙන සිත එක චිත්තක්ෂණයක් තුළ අරමුණු හෙවීමේ සිත ප්‍රත්‍යයයි. අරමුණු හෙවීමේ සිත් එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා හැබැයි අරමුණු ලැබීමේ කියන ස්වභාවයට සිතපත් කරන. දැන් අරමුණ ලැබිලා. දැන් අරමුණ දිහා බලන් ඉන්න. ඒ රූපය දිහා බලන් ඉන්න. ඒතරේ ස්වභාවයට පත් කරන්න ගිය එක චිතක්ෂණය. එක චිතක්ෂණයක් තුළ ඒ සිත ඇතිව නැති වෙනවා. එතකොට විනිශ්චය කරන හොඳද නරකද? හොඳ නරක විනිශ්චය කරන්න යන්නේ එක චිතක්ෂණයයි. එයි හොඳ නරක විනිශ්චය කරන්නේ සිතින්. ඒකට ගත වෙන්නේ එක චිතක්ෂණයයි. හොඳ නරක වශයෙන් විනිශ්චය කරපුවාම ඊට පස්සේ එනවා චන්දරාගය කියන සිත. ඒ හොඳද නරකද කියලා විනිශ්චය කරනවා. එතකොට ඒ ධර්මතාවය, ඒ මනසේ ස්වභාවය ප්‍රත්‍ය වෙනවා චන්දරාගය කියන සිතේ ස්වභාවයට. උපදිවීමේ උපදවන්නේ. සකස් කරන්නෙත් නෑ. හදන්නෙත් නෑ. හැබැයි ප්‍රත්‍යය උපකාරයි. මේ ස්වභාවයන් නිවැරදිව දකිනකොට තමන්ට තේරෙනවා මේ නාම රූප දෙකේ ස්වභාවය මොකක්ද කියන්නේ. ගත යුතු දෙයක් තියෙනවද කියන්නේ. ඒතර චන්දරාගයට කියන්නේ එක චිත්තක්ෂණයයි. එයි චන්දරාගය ඇති වෙන්නේ සිතේ. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙන. දැන් එතකොට ඒ ධර්මතාවයට ප්‍රත්‍ය වුණේ චන්දරාගය කියන ධර්මතාවයට ප්‍රත්‍ය වුණේ අර විනිශ්චය කියන සිතේ ස්වභාවය. ඒක ප්‍රත්‍ය වුණා, උපකාර වුණා විසක් ඒ සිතේ ස්වභාවය චන්දරාගය ඉපදෙව්වේ නැහැ. උපදවන්න බැහැ. සකස් කරුවේත් නෑ. අර විනිශ්චය නැමැති සිතේ ස්වභාවය චන්දරාගය ඉපදෙව්වේ නැහැ. සකස් කරුවේ නැහැ. හැදුවේ නැහැ. හැබැයි ප්‍රත්‍යයයි කොච්චර කාලෙකින්ද එක චිතක්ෂණයකින්. එක චිතක්ෂණයක්. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ ඒ ප්‍රත්‍යයට අනුරූප බව. ප්‍රත්‍යයන්. උත්සාහ රහිතව. උත්සාහයක් නැහැ. හැබැයි සිද්ධ වෙනවා. ඒ අතිශය වේගෙන් සිදුවීම සිද්ධ වෙන නිසා අපි අවිද්‍යාව එහෙම නැත්නම් අනවබෝධය එහෙම නැත්නම් මෝහය නිසා අපි බලන්නේ අපි දකින්නේ මේක නිරන්තරයෙන් මේ මම සිදු කරගන්න ක්‍රියාවක් මම සිද්ධ කරන ක්‍රියාවක් හැටියට අනේ ඒතර චන්ද්‍රාගය කියන්නේ චන්ද්‍රය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා ඒකට ගත වෙන්නේ එක චිතක්ෂණය එක චිතක්ෂණයක් තුලේ චන්ද්‍රාගය කියන සිතුවිල්ලත් ඇතිව නැති වෙනවා හැබැයි ඇතිව නැති වෙන්නේ මම කියන ස්වභාවයටපත් කරනවා. කාටද චන්දරාගය? මට. ඒක සිතුවිල්ලක් හැටියට මනසට දර්ශනය කරගත්තේ නෑ. සිතේ ස්වභාවයක් හැටියට, ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් හැටියට මනසට අනුගත කරගත්තේ නැහැ. ඒතර චන්දරාගය මට. මම තමයි කැමැත්තෙන් ඇලුනේ. කරගත්තා. ඒතර මම කියලා ගත්තාම මගේ ඒ චන්ද්‍රාගය නැමැති සිතුවිල්ල සැනෙන් ප්‍රත්‍ය වෙනවා මගේ කියන මම කියන මගේ කියන සිතුවිල්ලට. ඒක චිත්තක්ෂණයක් තුළ ප්‍රත්‍යයයි. ඒක චිත්තක්ෂණයක් ගත වෙනවා. ඒතර මගේ කියන සිතුවිල්ලට දැන් මනසින්නේ මගේ කරගත්තේ. ඒතර මගේ කියන සිතුවිල්ලට අවශ්‍ය චිත්තක්ෂණයයි. හැබැයි එක චිත්තක්ෂණයක් තුළ ප්‍රත්‍ය වෙනවා Taman සතු කරගැනීමේ සිතට. දැන් මගේ කිව්වහම මගේ නම් කාටවත් දෙන්නේ නැහැ. අන්න අයට දෙන්නේ මගේ දේවල්. මම කැමති නම් නේද? ඒතර මගේ කියන සිතුවිල්ල ඇති වෙච්ච ගමන් තමන් සතු කරගන්නවා. තමන් අයිති කරගන්නවා. තමන් අයිති කරගැනීමේ සිතුවිල්ලක් ඇති වෙනවා. ඔව් ඒක මගේ. ඒක මට අයිති එකක්. දැන් මගේ කරගන්න. දැන් සිතවිල්ලක් හදලා ඉවරයි. මගේ කරගෙන. මට අයිති කරගෙන. දැන් මගේ කරගත්තාම අයිති කරගත්තාම ඒ දේ හංගන්න ඕනේ. ඇයි? මගේ දේවල් හංගන්න එපා. මම නැත්තම් කවුරු හරි ගෙනියනවානේ. ඒ වටින හින්දානේ ගත්තේ. චන්දරාගෙන් ඇලුනේ වටින දෙයටනේ. ඒකට වටින දේ ගත්තා. දැන් මගේ කරගත්තා. දැන් අයිතිකාරයෙක් ඉන්නවා. කවුද? ආ මම. දැන් මගේ කරගත්තාම අයිති කරගත්තාම තමන් සතු කරගත්තාම ඒක හංගන්න ඕනේ. ඇයි හංගන්නේ? පරිස්සම් කරන්න ඉතින්. මගේ ඒවා. ඒතර පරිස්සම් කරන්න. අන පරිස්සම් පරිස්සම් කරන්න. සිතක් වෙනවා. පහළ වෙනවා සිතක්. ඒතර තමන් සතු කරගැනීමේ සිත ප්‍රත්‍ය වෙනවා අර ආ මේක හංගන්න ඕනේ. ඒ මොකක්ද ඒ සිත? ඒ සිත තමයි මච්චරිය හෙවත් මසුරුකම. Taman සතු සම්පත් සැඟවීම මච්චරිය හෙවත් මසුරුකමයි. ඔන්න දැන් එතකොට දැන් සිතට හංගන්න බෑ. අවශ්‍ය දේවල්, උපකරණ, වටිනා උපකරණ. ඒකට වචනයත් උපකාර කරගන්නවා, කයත් උපකාර කරගන්නවා. ගෙනින් කොහරි කියන්නේ අතින්. දැන් ඒතකොට මච්චරිය හැංගුවා. දැන් හැංගුවට පස්සේ ආරක්ෂා කරන්න ඕනේ. ඊට පස්සේ සිතුවිල්ලක් එනවා රකින්න ඕනේ මේ. ආරක්ෂා කරන්න ඕනේ. දැන් ආරක්ෂා කරන්න නම් දැන් මොකද්ද කරන්න වෙන්නේ? ඒ ආරක්ෂා කරන්න වෙන නම් ආවරණ හදන්න වෙනවා. ඒකට තමයි ගයක් හදාගත්තේ. කාමර හදාගත්තා. ඒවට දොරවල් දැම්මා. ඒවට ඉදි අතුරුයි කරා. ඒවට CCTVයි කරා. දැන් මොකටද? ආරක්ෂා කරන්නේ. දෙය විතරක් ඇද්ද? නෑ. ආරක්ෂා කරන්න නම් ඒ ආරක්ෂා කිරීමේ සිතක් විතරයි තියෙන්නේ. කිසිම උපකරණයක් යන යන තැන කරේ තියාගෙන හෝ අතින් එල්ලගෙන යන්නේ නෑ. ඒවා ඒ තැන් වල තියලා තැන්පත් කරලා දැන් මේ සිතෙන් ග්‍රහණය කරගෙන ඉන්නේද? දැන් ආරක්ෂා කරන්නේ. ආරක්ෂා කිරීමේ සිත. ඒතර ආරක්ෂා කිරීමේ සිත ආවට පස්සේ ආයුධ ගන්න වෙන අතට. අවි ආයුධ ගන්න වෙන. පොළුමුගුරු ගන්න වෙන. ඒ වගේම වාද විවාද වෙනවා. රණ්ඩු සරුවල් වෙනවා. ගහ බැන ගැනීම වෙනවා. පොලිසි ගාන යන්න වෙනවා. උසාවි ගන්න යන්න වෙනවා. එතකොට දැන් දුකටපත් වෙලා නැද්ද? දැන් අර තෘෂ්ණාව නිසා තමයි පෙන්වන්නේ මම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ තෘෂ්ණාව නිසා මේ තෘෂ්ණාව නැමැති සිතට ඉඩදීම නිසා මේ සත්ත්ව ප්‍රජාව මේ දුක් උරුම කරගන්න ඇති ඇති. එතකොට රකින්න තියෙන දේ පරිස්සම් කරන්න නම් අපි ආයුධ ගන්න කලකෝලහල වාද විවාද රණ්ඩු සරුවල් ගහ බැන ගැනීම නඩුහබ උසාවි පොලිසිය ඇති වෙනවද නේ? දෙයano සිද්ධ වෙන්නේ කුසල්ද? මොනවද සිද්ධ වෙන්නේ? මෙතන ප්‍රත්‍ය වෙනවා. ඒව රකින්න ගිහිල්ලා ඒ සිතුවිලි ඇති කරගත්තාම ඒව ආරක්ෂා කරන්න ගිහිල්ලා ඒ ඇති කරගන්න සිතුවිලි මොනවද? රාගයයි ද්වේෂයයි. නැද්ද? රාගය කියන්නේ දැන්. දැන් ඇලීලා තියෙන අර උපකරණ සියලුම දේවල්. ඒ ඇලීමේ සිතට ආශක්තිය ප්‍රතික්ෂණය. දේශය ඒකට ආශක්තිය ප්‍රතික්ෂණය. දැන් බලන්න මේ එක ධර්මතාවයක් අනිත් ධර්මතාවයට ප්‍රත්‍යයයි. මේ සෑම ධර්මතාවයක්ම ඊගාව ධර්මයට ප්‍රත්‍යයයි උපකාරයි නිසා ඒවා උපදවීමේ හෝ ඒවා සකස් කිරීමේ ඒවා හටගැන්මේ උත්සාහයක්වත් නැහැ. ඒවා ඉදිරි ධර්මය හටගන් සකස් කරන්නෙත් නැහැ. හැබැයි සත්‍යයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය තුල අපි උදේවැ දැන් මෙතන උදේවැ තියෙනවා. දැන් මේ කියපු කරුණොත් තුල උදේවැ තියෙනවා. උදේවැය කියන්නේ ඥානයක්. එහම උදේවැය ඥානය අපේ සිතට තාම අනුගත වෙලා නැහැ. දැන් ඔය කියපු ධර්මතා ටික මනසින් හොඳට විමසලා බලන්න, පරීක්ෂා කරලා බලන්න, හොයලා බලන්න, ඒ විදිහට නෙමෙයිද මේ ධර්මතා ටික ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ. ඒ විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි ධර්මයට ප්‍රත්‍යය. කොච්චර එතකොට ඉපදවීමේ අදහසක් නැහැ. ඒත් තෘෂ්ණාවට නැහැ ඉපදීමේ අදහසක්. තණ්හාව වේදනාවේ ප්‍රත්‍යක් හැටියට. තණ්හා කියන්නේ ඇලෙන සිතක් හැදිච්ච තැන අරමුණ හොයනවා. දැන් ඇසින් විතරද හොයන්නේ අර. නෑ. ඇයි කණිනුත් වෙන්නේ. දැන් බලමු. දෙහෙමත් සිද්ධ වෙනවද කියලා. දැන් අනිත්‍ය දුක්ඛ. එතකොට දැන් අර චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙන ස්වභාවය අනිත්‍ය ස්වභාවයයි. ඒ නිරන්තරයෙන් නිරන්තරයෙන් අරමුණු හොයවීමේ ආසාව පීඩනය. මහා පීඩනය. සිතට මහා වදයක්. හරි? එහෙන් අරමුණ හොයන්නේ. සිත බල කරනවා. සිත අන කරනවා. එතකොට ගන්න ආරම්මණය ආරම්මණයට උපකාර වෙච්ච දෙයට අවශ්‍ය කටිතක්ෂණය ගත්ත අරමුණට ගත් ඒ දැකපු ආරම්මණය පිළි ඒ ආරම්මණයට උපකාර වෙච්ච දේ පිළිබඳව අවශ්‍ය චිතක්ෂණ 17යි ඒ ගත්ත අරමුණට ආයශ ඒ පිළිබඳව හැදිච්ච සිතට ආයශක චිතක්ෂණය. ඒක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන්නේ ඉදිරි ධර්මයක ප්‍රත්‍ය වෙනවා. එහෙනම් මේ අනාත්ම ලක්ෂණය එන තමයි ගැඹුරු කරුණ අනිත්‍ය දුක්ඛ කියන ධර්මතාවයන් ටිකක් පහසුයි තේරුම් ගන්න. මේ අනාත්ම කියන ලක්ෂණය මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්න. ඒතරේ සංස්කාරයන්ගේ නෑ උත්සාහයක් උත්සාහ රහිතයි. දැන් අපි මේ ධර්මතා හයම පරික්ෂා කරලා බලමු. අනිත් එක තමයි අපි තව අරමුණු හොයන තැනක් තමයි කන. කනෙන් ගන්නේ ශබ්දය පිළිබඳව. ඒතර ශබ්දය අරමුණක්. ඒතර අපි දන්නවා දැන් කනේ ආයශ දන්නවා. කන කියන්නේ මොකද්ද කියලා දන්නවා. ශබ්දයේ ආශ්‍රයයක් දන්නවා. ශබ්දය කියන්නේ මොකද්ද කියලා දන්නවා. එතකොට කන කියන්නේ ශක්තියෙන් හතරක ක්‍රියාවක්. ශබ්දය කියන්නේ ශක්තියෙන් හතරක ක්‍රියාවක්. ඒ දෙකේම ආයශ චිත්තක්ෂණ 17යි. හැබැයි අපි මනසින් අරමුණු හොයනවා. ශබ්දාරම්මන පිළිබඳව හොයන්නේ නැහැ. ඒතරේ ශබ්දය ආරම්මණයක් වශයෙන් ගන්නවා සිතක් හදන්න. ශබ්දේ උපකාර කරගන්නවා සිතක් හදන්න. ඒ තමයි ශබ්ද ආරම්මණය. දැන් සිතක් හදනවා. සනේ හැදෙන්නේ සෝත විඥානය. ඒ බාහිර ශබ්දයයි කනයි එහෙම නැත්නම් ඒ සුද්දාස්තක කලාප දෙකේ එකතුව හදනවා සිතක්. ඒ සෝත විඥානයවත් ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත ඒ සිතට ආශ්‍රයක චිතක්ෂණය. මේ චිතක්ෂණයක් තුළ అలవලා. ඒකට ඇලෙන සිත තෝස්නා. ඒක චිතක්ෂණයක් තුළ අලවලා දුන්නා. Taman දන්නේ. Tamanට තේරෙන්නේ. Tamanට වැටහෙන්නේ. එයි මේ පිළිබඳව නිවැරදිව පරීක්ෂණය කළේ නැහැ, සෙව්වේ නැහැ, බැලුවේ නැහැ. ඒ නිසා වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ මේ ක්‍රියාව. දැන් ඒක සෝත විඥාණය තාශයක චිතක්ෂණයයි චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන හැබැයි සිත එතන අලබල. දැන් ඇලෙන සිතට ආයශ කොච්චරයි? ආ. සත විඥානයේ පිළිබඳ. ඒ ඇලිච්ච සිතට ආයශ එක චිතක්ෂණයයි. ඒ කියන්නේ තෘෂ්ණාව. දැන් සිත අලබලනේ ඒ සිත නිරුද්ධ වෙන්නේ. ඒ සෝත විඥානය නිරුද්ධ වෙන්නේ සිත අතන අලබල. හ්ම්. එයි ඒ ශබ්දය මිහිරිනේ. ඒ ශබ්දය හොඳයිනේ, ලස්සනයි. නීරි හඬක් නෙති. දැන් එතකොට ඇලෙන සිතක් හැදෙනවද? ඇලෙන සිතක් හැදෙනවා. ඇලෙන සිතක් හැදුනහම ඒ අරමුණ නැවත නැවත හොයන්නේ නැද්ද? ඒ අරමුණ නැවත නැවත හොයනවා. එතකොට අරමුණු නැවත නැවත හොයන්න කොච්චර කාලයක් යනවද? එක තිසක්ෂණයයි. නැවතේ ශබ්දය පිළිබඳව නැවත සිතක් හදනවා නම් ඒ සිතට ආයශයක චිත්තක්ෂණයයි. තොර ශබ්ද ආරම්මණය පිළිබඳ. තොර හැදුවා සිතක් එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි සිත එතන අලබල. ඒකට ඇලීමේ සිතටත් එක චිත්තක්ෂණය. දැන් අරමුණු හොයනවා නැවත. හොයනකොට අරමුණ ලැබෙනවා. අන්න අරමුණු ලැබීමේ සිතක් හැදෙනවා. ඒකනේ කරන්නේ හැමතිස්සෙම කරන්නේ ඒක. අරමුණු ලැබීමේ සිතක්. එතකොට අර සෝත විඥානය සැනෙන් ප්‍රත්‍ය වුණා අර අරමුණු හෙවීමේ සිතට අරමුණු හෙවීමේ සිත ඇති වුණේයි සිත එතන ඇලුණු නිසා කනයි ශබ්දයයි නිසා හැදුව සිත සැනෙන් එතන ඇලෙව්වා ඇලවපු නිසා අරමුණ හෙව්වා අරමුණ හොයන්න යන්නේ එක චිතක්ෂණයයි ඒ චිතක්ෂණයක් තුළ අරමුණු ලැබෙනවා. ඒකට අරමුණු ලැබුණට අරමුණට පවතින්න බෑ. එයි ඒ අරමුණට පවතින්න පුළුවන් එක චිතක්ෂණය. ඒතර එක චිතක්ෂණයක් තුළ අර විඥානය හා අරමුණු ලැබි විඥානය හා අර ඇලුණු සිත හා අරමුණු ලැබී අරමුණු අපේක්ෂාවේ සිත හා අරමුණු ලැබීමේ සිත කියන මේ සියලු ධර්මතාවයන්ට ගත වුනේ චිතක්ෂණ හතරයි. චිතක්ෂණ හතරයි ගත වුනේ. ඒ සෝත විඥාණයට එක චිතක්ෂණයයි. ඇලුණු සිතට එක චිතක්ෂණයයි. අරමුණු හෙව්වා තව චිතක්ෂණයයි. අරමුණු ලැබුවා තව චිතක්ෂණයයි. මේ මානසික ස්වභාවයයි පෙන්වන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. සමාජයේ කැමැත්ත හැටියටද මේ සංස්කාරයන්ගේ උත්සාහ රහිතව හා ප්‍රත්‍යයට අනුරූපවද සිද්ධ වෙන්නේ. අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නවා. හොඳටම ප්‍රකට වෙන්න ඕනේ. ඇහෙන් දකින දර්ශනයක් වගේම මනසින් දර්ශනය කරගන්න තරමටම ප්‍රකට වෙන්න ඕනේ. බලවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නැවත නැවත අපි ආත්ම දික්තියට වැහෙනවා. මම මගේ කියලාම තමයි ගන්නෙ. මට අයිති කියලාම තමයි ගන්නෙ. තමන් සතු කරගන්නමයි සිතුවිලි. දැන් චිතක්ෂණ හතරයි. මොකද සෝත විඥානය ආ ඇලෙන සිත ඒක සෝත විඥානයේ එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා සිත අතන අල්ලවල. දැන් ඒකට රැඳෙන්න බෑ එක චිත්තක්ෂණයයි. ඒක සෝත විඥානයේ ප්‍රත්‍යයය රැළීමේ සිත. රැළීමේ සිත කියන්නේ තණ්හා උපදල ඉවරයි. තණ්හාව උපදිලා ඉවර නම් අරමුණ හොයනවා. රැළෙන තැන ආයි හොයනවනේ. ඇලිච්ච තැනට. නැවත ආයි හොයන. අරමුණ හොයනකොට ආයි ඒ අරමුණ ලැබෙනවා. ඒකනේ මිහිරි ශබ්දේ නැවත නැවත අහන්න සිත්තෙන්. ඒකට අරමුණ ලැබෙනවා. ඒ අරමුණු ලැබුණා ලැබුණාම ඊට පස්සේ අරමුණු ලැබීමේ සිටේ ස්වභාවය ප්‍රත්‍ය වෙනවා විනිශ්චයට. මොකද්ද විනිශ්චය? හොඳද නරකද? මේ හඬ හොඳයිද නරකයි? හදිස්සියේ දැන් කෙනෙක් පරුෂ වශයෙන් බැන්නොත් ඒක විනිශ්චය කරන්නේ හොඳ අරමුණක් හැටියට නෙමෙයි. නරක අරමුණක් හැටියට. ඒතර හොඳද නරකද කියලා විනිශ්චය කරන අරමුණ ලැබීම තුළ. ඒතර ඒකට ගත වෙන්නේ තමයි ඒක චිත්තක්ෂණයයි. ඒ චිත්තක්ෂණයත් තුළ ඒක ඇක්ටිව නැති වෙලා ප්‍රත්‍ය වෙනවා චන්දරාගය කියන සිතේ ස්වභාවයට. චන්දරාගය. එතකොට ඒකට ගත වෙන්නේ එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයයි. ඒතර චන්දරාගය කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා. අන්න දැන් ආයි දැන් ඇලිලා ඉතන. දැන් බලවත් වෙලා තියෙනවා. මේ තෘෂ්ණාව නිසා මේ සිදුවෙන ක්‍රියාවලියේ ස්වභාවය පෙන්වන්නේ මේ සත්‍යය මේ නැවත නැවත මේ සසරට වැටෙන ස්වභාවය. දැන් ඒ චන්දරාගය. ඒකට ආශ්‍රිත චිතක්ෂණය. ඒ චිතක්ෂණය තුළ චන්දරාගය ඇති වෙලා නැති වෙනවා. හැබැයි මම කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වෙලා. මගේ කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වෙලා. දැන් බෑන්නේ කාටද? මට. අර වස්තුව කාගේද? මගේ. ආ. දැන් මේ නීරි හඬ නිපදවන ඒ බහණ්ඩය කාගේද? මගේ. ඒක තමන් සතු කරගන්න. ඒතර මගේ. මගේ කියන සිතුවිල්ල ශනේම් ප්‍රත්‍ය වෙනවා තමන් සතු කරගන්න ඕන කියන සිතුවිල්ලට. මට අයිති කරගන්න ඕන. මගේ. ඒකට මට අයිති කරගන්න ඕන කියන සිතුවිල්ල එනවා. ඒ සිතුවිල්ල ශනේන් ප්‍රත්‍ය වෙනවා තමන් සතු කරගන්න. මගේ කිව්ව ගමන් තමන් ආ මට ඒක ගන්න ඕනේ කොහොම හරි. තමන් සතු කරගැනීමේ සිතුවිල්ල. තමන් සතු කරගැනීමේ සිතුවිල්ල ආවට පස්සේ ඒක තමන් සතු කරගන්නවා. ඒ තමයි තෘෂ්ණාවේ හැටි. තමන් සතු කරගත්තාම ඒක පරිස්සම් කරන්න ඕනේ. හංගනවා. ඒ සංගවීමේ සිතක් එනවා. ඒ සැඟවීමේ සිත. ඒ කියන්නේ තමන් සතු වස්තු සැඟවීමේ සිතට කියන්නේ මච්චරියේවත් මසුරුකම. දැන් තව සිතුවිල්ලක් ආවා. හැංගුවා. දැන් හංගපු දෙ ඊට පස්සේ කල්පනා කරනවා ඊට පස්සේ සිතුවිල්ලක් එනවා පරිස්සම් කරන්න පරිස්සම් කරන්න. දැන් පරිස්සම් කරන්න නම් දැන් ඉදි අතුරු ඕනේ. CCTV ත් ඕනේ. හ්ම්. දැන් අවි ආයුධත් ඕන. කලකෝලක් ඕන. රණ්ඩු සරවලුත් ඕන. ගහ බැන ගැනීමත් ඕන. ඒ රකින්න. ආ වාද විවාද, උසාවි, නඩුහබ දැන් සත්‍ය මොකටදපත් වෙලා හොඳයි යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අනාත්ම ලක්ෂණය මේ දුකටපත් කරන හැටි එතකොට යම් කිසි කෙනෙකුට රකින්න දෙයක් නැත්තම් රකින්න සිතුවිල්ල පහළ වෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ අහනවා එයාට අවියාව අවශ්‍යයිද? ගහ බැන ගැනීම අවශ්‍ය වෙයිද? රණ්ඩු සරුවල් අවශ්‍ය වෙයිද? වාද විවාද අවශ්‍ය වෙයිද? නඩු හබ අවශ්‍ය වෙයිද? පොලිසිය අවශ්‍ය වෙයිද? එයා දුකටපත් වෙයිද? නැහැ. එහෙනම් රැකීමේ සිට මට කිසි දෙයක් රකින්න දෙයක් නැහැ මට. ඒ රැකීම රැකීම පිළිබඳව සිතුවිල්ල අයින් කරලා තියෙනවා. ඒ ඒ රැකීමේ සිතුවිල්ල අයින් කරේ. එතකොට හංගන්න දෙයක් නැහැ. මච්චරියක් නැහැ. හංගන්න දෙයක් තියෙන්න එපා රකින්න. දැන් හංගන්න දෙයක් නැහැ. ඒතර හංගන්න දෙයක් නැත්තම් මගේ කියලා අයිති කරගන්නේ නැහැ. මම කියලා අරගෙන නැහැ. මම කියලා අරගත්තේ නැත්තේ ඇයි? චන්දරාගයක් නැහැ. චන්දරාගයක් නැත්තේ ඇයි? අරමුණු විනිශ්චය කරේ නැහැ හොඳ නරක වශයෙන්. විනිශ්චය කළේ නැත්තේ ඇයි? අරමුණු ලැබුවේ නැහැ. අරමුණු ලැබුවේ නැත්තේ ඇයි? අරමුණු හෙව්වේ නැහැ. අරමුණු හෙව්වේ නැත්තේ ඇයි? සිත එතන ඇලුනේ නැහැ. එතකොට සිත ඇලීමට කිව්වා තණ්හා කියලා. දැන් තණ්හාව නැත්තම් දුක් අවසන්ද? රණ්ඩු සරුවල් ගහ බැන ගැනීම වාද විවාද කලකෝලහල උසාවි නඩු හබ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට සිත නිදහස්ද? දැන් මේ සිතින් නේද ඔක්කොම මේ කරන්නේ. එතකොට දැන් මෙතනින් අපිට ගන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදයට අනුව. ඒ කියන්නේ පිළිවෙලින් සිදුවීම තමයි අපි මෙතනින් තේරුම් ගන්න ඕනේ මේ මනසේ ස්වභාවය. මනසේ සිදුවෙන ස්වභාවය. මේ ධර්මය මේ ධර්මයට ප්‍රත්‍යයයි. ඒ තාමත්ම කෙටි කාලයක් තුළ. එතකොට ඒ සංස්කාර ධර්මයන්ගේ උත්සාහ රහිතයි. ඉදිරි ධර්මය. අර තණ්හාව නැමැති සිත බලාපොරොත්තු වෙන්නේ නැහැ අරමුණ හොයන සිතකට. හැබැයි ප්‍රත්‍යය උපකාර වෙනවා. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපවද පැවතුම් තියෙන්නේ? ඔව්. ඒක තමයි අනාත්ම ලක්ෂණය. ඒතර තමාගේ කැමැත්ත හැටියෙන්ද ප්‍රත්‍යයට අනුරූපව. සංස්කාරයන්ගේ උත්සාහයෙන්ද සංස්කාරයන්ගෙන් උත්සාහ රහිතවද? සියලු සංස්කාරයන්ගේ උත්සාහ රහිතවයි යන්නේ. මේ දර්ශනය හරියටම දර්ශනය වුණොත් ආය අනාත්මයි කියන එක හරිම පැහැදිලි. කියන්නේ තමාගේ වශයෙන් නෙමෙයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. ස්ථීරව පවතින ධර්මතාවයකුත් නෙමෙයි. කියන එක ඉතාමත්ම ලස්සනට පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි කිරීම ඕනේ අපිට. දැන් අපි මෙතනදී දැන් ඒ විදිහට දර්ශනය කරගත්තාම දැන් ඇලෙන සිත් නැවත හදනවාද එහෙම නැත්නම් ඇලෙන සිත් අයින් කරගන්නවාද ඇලෙන සිත් අයින් කරගන්නවා කියන්නේ අපි තෘෂ්ණාවට පහර දෙන්නේ තෘෂ්ණාවටයි පහර දෙන්නේ ඒ කියන්නේ සියලු දුක් ඇති කරන ප්‍රධාන හේතුවටයි අපි පහර දෙන්නේ මනසින් ඒක දෙන්නේ මනසින් හැබැයි ඒකට යන්නේ ඒක චිත්තක්ෂණය ඒතර මනසින් පහර දෙනවා අර ඇලීමේ සිතට දන්නවා ඇලුනොත් මෙන්න මේ ටික වෙනවා කියන කාරණේ ධර්ම දේශනාව අවසන් කරනවා කාල වේලාවත් එක්ක නම් කරුණු දෙකක් ප්‍රකාශ කළා ඉතිරි කරුණු තුන ඊළඟ ධර්ම දේශනාවේදී දේශනා කරනවා මේ අනිත්‍ය දුක. එතකොට එතන තියෙන අර එක චිතක්ෂණයක් තුළ අනිත් ධර්මයට ප්‍රත්‍ය වීම තුළ අනිත්‍ය ලක්ෂණය. ඒතොර එතනින් එනවා එක ඥානයක්. ඒ තමයි උදේවැය ඥානය. උදේ කියන්නේ හට ගන්නවා හට ගන්න ස්වභාවයෙන් නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ ඊතුරු ධර්මයට ප්‍රත්‍ය වෙලා. ඒ ආකාරයෙන් පරික්ෂා කළා බලලා අපි සමුදාය සත්‍යය තේරුම් ගත්තා. ආ මේක තමයි හේතුව. සමුදාය කියන්නේ හේතුව. ප්‍රශ්නාව. දැන් ඒකත් අපි තේරුම් ගත්තා. පැවැත්මක් තේරුම් ගත්තා නිවැරදිව. දර තෘෂ්ණාව දුර්වල කරා. ඒ අනුව. තෘෂ්ණාවේ දුර්වල කරලා දුර්වල කරලා දුර්වල කරා ඒකේ අවසානය තමයි නිවන. තෘෂ්ණාවේ අවසානයමයි නිවන. හැබැයි ඒක නිකන් කරන්න බෑ. මේ දර්ශනය නිවැරදිව දකින්න ඕනේ. නිවැරදිව මේ දර්ශනය මනසට අනුගත කරන කෙනා තමයි තෘෂ්ණාව දුර්වල කරලා දුර්වල කරලා අවසන් කරන්නේ. එයාට නිවන් දකින්න පුළුවන්. එයා මේ සංසාර ප්‍රවෘත්ති අවසන් කරනවා. හොඳයි. නියමිත ධර්ම දේශනාව අදට නියමිත ධර්ම දේශනාව අවසන් කරනවා. එහෙනම් මේ මෙතෙක් වෙලා රැස් කරගත්ත අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් එකම Taman නම් සඳහන් කළ සියලු දෙනා ඇතුළු නම් සඳහන් නොකළ ඇද්ද පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඊට ඉක්මන් භවයකදී මේ සියලු දෙනාම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා දෙවියන් තුතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා චබුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් අප ඔබ අප සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වර්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි